සියලු කෙනෙක්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්නවා. දවස් අපි ටික වෙලාවක් අපගේ ඇස් වහලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට নমස්කාර කරන්න, උන්වහන්සේට ප්‍රශංසා කරන්න, උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න අපගේ ජීවිත අපි සූදානම් කරගනිමු. හalleluya. ජීවමානව බලවත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අද දවස ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මේ උදෑසන කාලේදී ඔබ වහන්සේගේ අභිමුඛයට එක් රැස් වෙන්න ඔබ වහන්සේට දුන්නා වූ කරුණාව ගැන ස්තුතියි ස්වාමීනි. අපි කුමන ස්ථානයක මොනවා කරගෙන හිටියත් ඔබ වහන්සේ අප සමග සිටින නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබ වහන්සේට নমස්කාර කරන්න ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න අපගේ මුඛයවල් විවර කරන්න. වහන්සට අපගේ මුළු සිතින් ගායනා කරන්න වහන්සට අපගේ මුළු සිතින් නමස්කාර කරන්න වහන්ස අපට කරුණාවදුන මැනවා ස්වාමිනී අද දවසේ යම් කෙනෙක් යම් අවශ්‍යතාවයකින් ලෙඩ රෝගයකින් ඉන්නවාද ඔබ වහන්සේගේ සුවය මේ වෙලාවේදී අපි ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේගේ ආරක්ෂාව අප සමග තබන්න. අද දවසේ දේව මෙහි අපි ඔබ වහන්සේකට බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන වූ බලවත් නාමයෙන්. ආමේන්. හොඳයි අපි ප්‍රීතිමත්ව ගායනා කරමු. ඔබ උසස්ය සමිදේ. ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය ඔබ උසස්ය සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ ශුද්ධයි සවිඳේ මාදැත්තොසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සවිඳේ මාදැත්තොසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සවිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අවියසයි ඔබ උතුම්ය සමිදේ මාදනනමා ඔබ අවියසේ ඔබ උතුම්ය සමිදේ මාදනනමා ඔබ අවියසේ ඔබ උතුම්ය ඔබ උතුම්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔස්වාමිනී හලලූයා ඔබහන්සගේ පාමල පිවැඳටන දෙහිපාණනේ ඕ නමස්කාර වේවා ස්වාමින අප ඔබහන්සට ගෞරවය ප්‍රශංසාව මහිමය දෙනවා උබහන්සටගේ ජීවමානව දෙහිපාණන් ඔබාන්ස සර්ව බලධාරි වූ ස්වාමයෙන් ඔබාන්සප සමග ඉන්නාව දේපියාණන් නිසා අපේ ඔබාන්සට සුතිවය කරනවා දේපියාණනී හලෙලූයා හලෙලූයා ඔබාන්ස ඊයේත් අදත් සෑම කල්හිම එක වගේ ඔබාන්ස අපට ආරක්ෂා කරලා අපට සපයලා අපගේ සියලු අවශ්‍යතාවලදී අප සමග සිටින නිසා අපි ඔබාන්සට ස්තුතිවන්ත වෙනවා. හලෙලූයා. හලෙලූයා. ස්තුති ස්වාමිනී ඔබාන්සට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා දෙව් අභියස ප්‍රේමයෙන් පිරිලායන්නේ ගරුබිය ඇති මිනිසුනේ දැන්නවදින්නේ දෙව් අභියස ප්‍රේමයෙන් පිරිලායන්නේ හදවත සාමයෙන් උතුරා යන්නේ ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්දයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා දෙව් අභියස ප්‍රේමයෙන් පිරිලායන්නේ ගරුබිය ඇති මිනිසුනේ දැන් නමදින් ලෙස ප්‍රේමයෙන් උතුරායන්නේ මගේ හදවත සාමයෙන් පිරිලායන්නේ අලලුයා ඔස්වාමිනී වහන්සගේ අභිමුකය වහන්සගේ ප්‍රේමයෙන් අපගේ ජීවිත පූර්ණ කරමැනවදේ පියානනී ස්වාමිනියන් මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්ට ඔබහන්සට ප්‍රේම කරනවත් මේ නනිත් මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නට අපගේ අසල් වැසියන්ට ප්‍රේම කරන්නට ඔුන්ගේ අවශ්‍යතාවලද උදව් කරන්නට ඔබහන්ස අපගේ හදවත් වෙනස් කළ මැනවා. ස්වාම ඔබාන්සගේ ප්‍රේමයෙන් පූර්ණවෙන්ට වහන්සගේ ආත්මයෙන් පූර්ණ වෙන්ට අන් මනුෂ්‍යයන් ඔබව තුළින් දකිින්ට අද දවසක්ගේ ජීවිත පරිවර්තනය කළ මැනවා ස්වාමිනී. හලෙලූය හලෙලූය ඒසුස් ක්‍රිස්තුස් වහන්සක ඔබහන්සගේ ප්‍රේම ගැන පිස්තුතිවන්ත වෙනවා. උබහන්ස අප වෙනුවෙන් මේ ලෝකෙට ඇවිල්ලා මැරිච්ච නිසා අපගේ ගැලවීම උදෙසා කුරුසිය රැගෙන ගිය නිසා ඒ කුරුසිය වැගුරුණා වූ ලේ වලින් අපට අද දවසේ සුවය නිදහස තිබෙන නිසා අපි ස්තුතිවන්ත වෙනවා හalleluya ස්තුති ස්වාමීනි ස්තුති දෙවියනි උබහන්සට සියලු මහිමය ගෞරවය নমස්කාරය අපි දෙනවා හalleluya ප්‍රශංසා වැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිගා වූබයි මහිමයෙන් සැමදා පිරිලා සමකල්වීම වැඩවසයි ප්‍රශංසා මැදම් වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජදා ඔබයි මහිමයින් සැමදා පිරිලා සමකල්ලීම වැඩවසයි එකම නමයිමා නමදින්නේ එකම නමයිමා උසවන්නේ ඒ නම ඒසුනි ඔබවන්නේ වන්නේ ඒ නාම ඒසුනි ඔබ වන්නේ ඒ නාම ඒසුනි ඔබ වන්නේ පින්වත් ස්වාමිනී. උබහන්සේට ප්‍රශංසාව මහිමය ගෞරවයද දවස අපි පුද කරනවා. උබහස අපගේ ස්වාමින් නිසා වහන්ස අපගේ දේපියණන් නිසා අපි උබහසර ගෞරවය දෙෙනවා දේපියණනී. උවාසමී මුළු විශ්වය මවල පාලනය කරන්න වූ ස්වාමිනී. උවාසපගේ ජීවිතය මන්තේ අපගේ ජීවිත උඩිනොත් උබහන්සේ රච කරන නිසා අපි උබහසර ස්තුතිවන්ත කරනවා. ස්වාමිනී මේ වෙලාවේදී අපි සියලු කෙනෙක්ගේ ජීවිත අපි උබහන්සේ අතර බාර කරනවා. උබහන්සේ අද දවසේ මේ දුන්නා වූ කාලය ගැන ස්තුතියි. අද දවසේ උබහන්සේට নমස්කාර කරන දුන්නා වූ අවස්ථාව ගැන ස්තුතියි ස්වාමීනි. සියලු කෙනෙකුගේ ජීවිත අපේ උබහන්සේගේ අතට බාර කරන කැපකරන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. සුබ උදෑසනක්. විශාල ප්‍රීතියක් දෙවියන් වහන්සගේ වචනයෙන් නැවත උපස්ථාන කරන්න ලැබීම ගැන. කාල පරිච්චේදය සහ යන්නා වූ තත්ත්වයන් ඉතාමත් අවිනිශ්චිත භාවයක තවමත් පවතින්නේ දේශයක් හැටියට ලෝකයක් හැටියට බලාපොරොත්තුවක් තියෙන එකම දේ දෙවියන් වහන්සගේ වචනයයි. දෙවියන් වහන්සගේ වචනය මත යැපෙන උන්වහන්සේගේ අභිමුකයේ සිටින කෙනාව සහ ඒ වචනය රක්ෂා කරන කෙනාව ආරක්ෂා කරන බව ආශිර්වාද කරන බව මැවුන්කාර දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. අද දවස කාරණා තුනක් ඔබ එක්ක බෙදාගන්න කැමති. අපි පසුගිය සතිවල නොයෙක් දේශනාවන් නැහුවා නොයෙක් ආකාරයෙන් අපි වචනයට සවන් දුන්න ගිය සුමානයේ ඔබ ඇහුවා සවුල් ගැන සවුල්ගේ ජීවිතයේ ඔහු පුනපුනා කලා වූ දේවල් වැරදි දෙවියන් වහන්සගේ දාසයන් එලිදරව් කරනකොට ඒවට නිදහසට කරුණු කියමින් බොරු ප්‍රකාශ කරමින් ඒවයි මගාරිමින් ඒව වෙනත් අය පිට පටවමින් තමුන්ගේ ජීවිතයේ ඉස්සරහට ගෙනියන් උත්සාහ කරා. දේවචනය කියනෝ දෙවියන් වහන්සගේ හස්තයට අසුවීම භයානකයි. දෙවියන් වහන්සේගේ වචනයට පිටුපායෑම භයානකයි. දෙවියන් වහන්සගේ දාස්්‍රයන්ගේ හඬ ඇසි ඇසි ඒකට අකීකරු වෙලා ජීවිත ගමන ඉදිරියට යෑම තුළ ඒ ප්‍රතිවිපාක බුක්ති විදින්නේ තමුම්මයි. ඔබ දන්නෝ සවුල්ට උන විනාසය. සවුල්ගේ ජීවිතයේ ඔහු විසින් ඔහුගේ මුළු පරම්පරාවම විනාසයට ගෙනියන්න ඔහු තමයි මම්මාවත් විවර කළේ. අද දවස්සේ මං කැමති ඔබ එක්ක බෙදාගන්න මේ සියලු පෙන්තකොස්ත දවස ගැන හවා අපි බොහෝ දේවල් ගැන කතා කර. අද මම කතා කරන අපි බොහෝ අය මේ කාලය තුළ නිවෙස් වෙලට වෙලා ම විශ්වාස කරන ඔබ නිකං කාලය ගත කරන්න ඔබට තියනෝ එදිනදා වැඩ තියනෝ ඒ අතරතුර මං ඔබෙන් ඉල්ලීමක් කරනෝ මේ කාලය තුළ තව තව දෙවියන් වහන්සට යාඥාවෙන් ලංවෙන්න දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න දෙවියන් වහන්සේගේ සමග වචනය කියවල ඒ තුළ ජීවිතයේ ගොඩනගාගන්න පරිණත වෙන්න සූදානම් වෙන්න. එක ඉතාමත් වැදගත් ඔබ නිවස නිකන් තියලා නැහැ. ඒ නිසා උන්වහන්සේ ඔබට සපයලා තියෙනවා ආශිර්වාද කරලා තියෙනවා. ඒව කළේ නිකන් නෙමෙයි. ඔබ පරිණත කිතුණුවෙක් වෙන්න. ඒ නිසා අද දවසේ අපි බලන්න යනවා යාඥා ජීවිතය ගැන. යාඥාව ගැන. මං ඔබෙන් ඉල්ලීමක් කරනවා කරුණා කළා නිවසට වෙලා නිකරුණේ කාලය ගත කරන්න එපා. කාලය අපතේ යවන්න එපා. කාලයත් එක්ක සෙල්ලම් කරන්න එපා. කාලය උපරිම ප්‍රයෝජන ගන්න. කාලයෙන් උපරිමදේ කරන්න උත්සාහ කරන්න. දෙවියන් වහන්සට දියයුතු ගෞරවය මහිමය ඔබේ කාලයෙන් ශ්‍රමයෙන් බුද්ධියෙන් හැකියාවෙන් දක්ෂතාවයෙන් දෙන්න. අපි බලමු මාක් සුභාරංචියයේ පළවෙනි පරිච්චේදේ තිස් පස්වෙනි පදය අවධානය යොමු කරන්න යනවා. මාක් එකේ තිස් පහ. උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටක්ව ගොස් එහිදී යාඥා කළ සේක. උදය පහන්වෙන්න බොහෝ වේලාවකට ප්‍රථම. ඉංග්‍රිසි බයිබලය කියනෝ එලිය වැටෙන්න බොහෝ වෙලාවකට ඉස්සෙල්ල කළුවරේ. එලිය වැටෙන්න ප්‍රථම කෞද මේ යේසුස් ක්‍රිසුස් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයේ පුරුද්දක් තිබුණා උදෑසන එළිය වැටෙන් ඉස්සෙල්ලා ගිහිල්ලා ක්‍රිසුස් දෙවියන් වහන්සගේ පාමුල යාඥා කරන එක. අද අපිට පුරුදු ගොඩක් තියෙනවා. මගේ පළවෙනි කාරණය යාඥා ජීවිතයට විනයක් තියාගන්න. යාඥා ජීවිතයට විනයක් තියාගන්න විනයක් පවත්වන්න. කැමති කැමති වෙලාවේ යාඥා කරන්න ඕන ඕන වෙලාවේ යාඥා කරන්න උයනකොට බස් එකේ යනකොට පාර යනකොට යාඥා ජීවිතයට විනයක් තියාගන්න. විනය හරි වැදගත්. අපිට කන්න විනයක් තියෙනවා. පාර යන්න විනයක් තියෙනවා. අපේ ජීවිත ගමනේ හැම අවස්ථාවකම අපිට විනය බලපාලා තියෙනවා. ඇඳුම් පැළඳුම් වලදී අපි විනයක් අනුගමනය කරනවා. අපේ ජීවිතේ පාසල් යන දරුව විනය අනුගමනය කරනවා. හැබැයි අද අපිට විනයක් නැත්තේ බයිබලේ කියවන්න යාඥා කරන්න විනයක් නැහැ. ඔබේ හදවතින් මේ දවස්සේ උදෑසන අහල බලන්න ඔබේ යාඥා කාලය දෙවියන් වහන්සේත් එක්ක පුජ්ජලිකව ඔබ ගත කරන කාලය විනයක් ඇතුව පැහැදිලිව වෙන්ගුණ කාලයක් තෝරාගත්ත කාලයක් තෝරාගත්ත ස්ථානයක් කැපවීමක් කරලා සියලු දේවල් අත්හැරලා ඒ වෙනුවෙන් ඔබ කාලයක් වැය කරනවද දවස්පතා ඒ වෙලාව තුළ නොකඩවා ඒ වැඩේ ඔබ කරනවද නැත්තම් වෙලාව ලැබුණ වෙලාවක පුළුවන් වෙලාවක වැඩ ඉවරුණ වෙලාවක එහෙමද ඔබ යාඥා කරන්නේ. වැඩක් නැහැ. ඔබ දන්නෝ හැම දේටම විනයක් තියෙන්න ඕන කයින් නාබෙල් පූජාවක් ගෙනවා. කයින්ගේ පූජාවේ විනයක් තිබුණේ නැහැ. කාලෙකට පස්සේ ආබෙල්ගේ පූජාවේ විනයක් තිබුණා. හැම වෙලාවෙම දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනකොට ඒකට කොලිටි එකක් ගුණාත්මක භාවයක් තියෙන්න ඕන. මොකක්ද යාඥාවෙන් වෙන්නේ. මෙතන ඒසුස් වහන්සේ කියන උදය පහන් වෙන්න බොහෝ ප්‍රථම ඔහු උන්වහන්ස ගිහිල්ලා දේව පාමුල යාඥා කළා. අද අපේ යාඥා ජීවිතයේ කොයි තැනද කොයි ස්ථානයද අපි දීලා තියෙන්නේ. මොන වෙලාවද අපි ගත කරන්නේ. පොඩ්ඩක් ඔබ විමසල බලන්න ජීවිතේ. එක හිතා වැදගත් යාඥාව තුළින් මොනවද වෙන්නේ. යාඥාව තුළින් අපි දෙවියන් වහන්සේට තව ලං වෙනවා. දෙවියන් වහන්සගේ වචනයේ සත්‍යතාවේ එලිදරව්වන්න අපිට ලැබෙනවා. දෙවියන් වහන්සගේ හදවතට අපි සමීප වෙනෝ. අපිට ජයගන්න බැරි දොරවල් විවෘත වෙනෝ. අපිට ජයගන්න බැරි අන්දකාර බලවලින් අපි ජයග්‍රහණය කරනවා. ඒවගේම අපේ ජීවිතයේ අපිට මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකට වේදනාවකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය යාඥාව තුළ අපිට ලැබෙනෝ. දෙවියන් වහන්සගේ පාමුල. ඒක නිසා විනයක් තියාගන්න. ම ඔබට බයිබලය කියන්න යාඥා ජීවිතයට බොහෝ අයගේ විනයක් තිබුණා. ඔබ බලන්න ක්‍රියාපොතේ දෙවනි පරිච්චේදේ අපි පහුගිය දවස්වල බැලුව පෙන්තකොස්ත දවස තියෙනවා. ගෝලයෝ බයේ හැංගිල හිටිය. ශුද්ධාත්මෙන් වහන්සකින් සෙනක පූර්ණ වෙන එකසිය විසි දෙනෙ කුඩු මහල ඉන්න. අපි මේක අපි පසුගිය දවසක ඉගෙන ගත්තා. තුන්වැනි පරිච්චේදෙනකොට යොහන් සහ පේතරුස් දේවමාලිගාවට යනෝ ඇයි දේවමාලිගාවට යන්නේ. බයිබලේ පැහැදිලිව කියනෝ බලන්න ක්‍රියාපතේ තුන්වෙනි පරිච්ඡේදේ දෙවැනි පදේ මට මතක විදියට එතන කියනෝ මොකටද යන්නේ සවස තුනට පමණ යාඥා වේලාවට දේව මාලිගාවේ හැමදාම යාඥා වේලාවක් තියුණ හවස තුනට ඒකට ඔවුන් දෙන්න යන්නේ උන්ට විනයක් තිබුණා ඕන ඕන වෙලාවේ දේව පාමුලට යන්න නෙවෙයි දෙවියන් වහන්සේට වෙන්ගුණ කැපවුණ වෙලාවක් හැම වෙලාවෙම බයිබලේ අපි දකිනෝ ඒක ඉතාමත් වැදගත්. ඒක නිසා ක්‍රිස්තියානි ජීවිතයේ ඔබ දේව මෙහෙට යනෝ නම් යාඥා කාලයකට යනෝ නම් වෙනත් ආකාරයේ දෙවියන් වහන්සේගේ කාර්යයක නියැලෙනෝ නම් පේන්නේ නෑනේ දකින්නේ නෑනේ දන්නේ නෑනේ මට ඕන විදියට කරන්න මට පුළුවන් විදියට කරන්න දෙවියන් වහන්සේට ඒකෙන් වැඩක් නෑ ඒක නිසා තමයි කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කරේ ඒක නිසා තමයි ගිය සුමානේ ඇහුව සාවුල් Tamanට ඕන විදියට වැඩ කරපු නිසා තමයි දෙවියන් වහන්සේ කිව්වා ඔයාට ඕන විදියට වැඩ කරන්න ඕන නම් මාත් එක්ක ගමන යන්න බෑ දෙවියන් වහන්සේ කියපු විදේ දෙවියන් වහන්සේට ඕන විදියට වැඩ කරන්න ඕන. අද සමහර විට වෙන්නේ අපිට ඕන විදියට අපි කරලා ඒක සාධාරණීකරණය කරලා අපි හිතනවා දෙවියන් වහන්සේ ඒකට ආශිර්වාද කරයි කියලා. අපිට පැහැදිලි බයිබලේ. ඒක නිසා යාඥා ජීවිතයට විනයක් තියාගන්න. මගේ දෙවනි මගේ ඒක හරි වැදගත් විනයක් නැත්තං යාඥාව අපි දකිනෝ යාඥාවේ ප්‍රතිඵල අපිට අත්දකින්න බැහැ. ඩොක්. අජිත් ෆනෑන්ඩු අපිට උගන්නනකොට කොළඹ දේව ධර්ම ශාස්ත්‍රාලයේ නිතරම කිව්ව දෙයක් තමයි. ඔබේ යාඥා ජීවිතයට විනියක් තියාගන්න. ස්ථානයක් වෙලාවක් කැපවීමක් ඇතුව. වෙන්වුණ වෙලාවක් හැම දවසෙම මොන බාධා ආවත් ඒක කරන්න දෙවනිදේ. අභියෝගාත්මක අවස්ථාවකදී අපට තියෙන එකම උපකාරය දේවපාමුලයි. අද මුළු දේශයක් හැටියට ලෝකේ හැම තැනම තියනෝ තියෙන්නේ අභියෝගාත්මක අවස්ථාවක්. හැබැයි අපේ රටේ ඊට වඩා අභියෝගාත්මක අවස්ථාවක්. අපේ රටේ මොනාද අද සිදු වෙලා නැත්තේ. මිනිස්සු දැන් අනාත වෙලා මිනිස්සු ලෙඩ වෙලා ඉස්පිරිතාලවල මරණාසන්නව ඉන්නව දුක්විඳිනවා ගංවතුර සුලිසුලං කෑමහිඟකම් බෝගවගාවල් විනාස වෙලා වනසතුන්ගේ ප්‍රශ්න තියෙනවා ඒ අස්සේ අපේ පරිසරය දූෂණය වෙමින් පවතිනවා මුහුදු පරිසරය දූෂණය වෙමින් පවතිනවා අපිට නොසිතන ආකාරයේ ප්‍රශ්න රාශියකට අපි රටක් හැටියට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නවල කොටස්කාරය ඔබත් මමත්. සමහරවිට අපේ රැකීරක්ෂා අහිමි වෙලා සමහරවිට අපේ ආර්ථිකය අහිමි වෙලා ආර්ථිකයේ ලැබෙන්න තියෙන මාර්ගාද ඇහිරිලා අපේ දරුවන්ගේ අධ්‍යාපනයට ක්‍රමයක් නෑ අධ්‍යාපනය ඇන හිටිලා අවුරුදු දෙකකට විත්තර කාලයක් අපි ඔක්කොම අභියෝගාත්මක කාලයකින්නේ මං ඔබට කියනෝ අභියෝගාත්මක කාලයක අපිට තියෙන ලොකුම උපකාරය දේව පාමුලයි ඒක ඔබ හොඳට මතක තබා ගන්න අද අපි බොහෝ වෙලාට කරන දෙයක් තමයි අපිට ලේසි දේවල් තමයි දේශපාලඥයන්ට බනින්න පුළුවන් පාලනය කරන අයට විරුද්ධව කතා කරන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන් දොස් කියන්න පුළුවන් නොයික් දේවල් කරන්න පුළුවන් හැබැයි උත්තර තියෙනවද නෑ උත්තර තියෙන ක්‍රිසුස් වහන්සගේ පාමුල හොඳම උදාහරණය අභියෝගාත්මක කාලයක දේවපාමුල ඉන්න එතන තමයි ජය තියෙන්නේ හොඳම උදාහරණය යේසුස් ක්‍රිසුස් වහන්සේ. උන්වහන්සගේ වචනේ ඔබ බලන්න අපි කියවකොට තියෙන හැම උදෑසනකම දේවපාමුලට ගියා. ගෝලයන් තෝරන් ඉස්සෙල්ල රැයක් මුළුල්ලේ ස්වාමින් වහන්සේ යාඥා කළා. ඇයි යාඥා කළේ? හරි අය තෝරගන්න. අභියෝගාත්මක අවස්ථාවක්. කිතුණු රාජ්‍ය පොළොව මත ස්ථාපිත කරන්න හරි අය තෝරගන්න තියෙනවා. රැයක් මුළුල්ලේ යාඥා කරා. ඔබට මතකද පරීක්ෂාවල් වලට මුහුණ දෙන්න ඉස්සෙල්ල දින 40ක් निराහාරව හිටියා. සේවය ආරම්භ කරන්න ඉස්සෙල්ල. ඔබට මතකද යේසුස් වහන්සේ ඔබට මතකද යොහන් බෞතිස්තගේ මරණය මතය සුභාරංචිය දාහතරවෙනි පරිච්චේද කෞද යොහන් බෞතිස්ත යසුස් වහන්සගේ සහෝදරයා යසුස් වහන්සේට ඉස්සෙල්ල සේවය ආරම්භ කරපු මාර්ගය පිළියල කරපු මනුෂ්‍ය කැපවීමක් කල්ලා තිවුණ ජීවිතේ ඒ මනුෂ්‍යයාගේ හිස ගසා දැම්ම වෙලාවේ උන්වහන්සේට දැනුණු වේදනාවේදී අභියෝගාත්මක අවස්ථාවක් උන්වහන්සේ බයිබලේ කියනෝ මතය සුභාරංචිය දාහතරේ උන්වහන්සේ වෙනම තැනකට ගියා යාඥා කරන්න. ගෙත්සෙමෙන උයනේ කුරුස පූජාවට ඉස්සෙල්ලා. දහඩිය ලේබින්දු වගේ වැටෙනතෙක් උන්වහන්සේ යාඥා කරා ස්වාමිනි මේ කුසලාන මම කැමති අයින් කරනවට බෝහන්සගේ කැමැත්ත කරන මොකද අභියෝගාත්මක අවස්ථාවක් අමාරු තැනක් ලේසි නැහැ ඔබ මොනවද කරන්නේ අද ඔබේ ජීවිතයේ ඔබ මේ වෙලාවේ ඇති අභියෝගාත්මක තැනක ඒ තැන්වලදි දේව පාමුලට ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ හඬට ඇහුම්කන් දීලා ස්වාමින් වහන්සේ කියන දේ ඔබ කරනවද කුරුසේ පූජාව කොච්චර අමාරු වුණත් දෙවියන් වහන්සේට සැලැස්මක් තිබුණා කුරුසියේ යේසුස් වහන්සේ මැරෙන්න අවශ්‍යයි උන්වහන්සේක කළා අද ඔබේ සමහර විට ආර්ථික ප්‍රශ්නයක් ඇති රැකියා ප්‍රශ්නයක් ඇති අනාගතය බය ඇති අනාගතයේ සමහර දේවල් වලට ඔබ මුහුණ දෙන්න ඇති ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උන්වහන්සේගේ පාමුල ඉන්නවද බයිබලේ මම තව චරිතයක් දෙකක් කියන්න ඔබට මතකද දානියල් ගැන දානියල් මුළු දේශයේම රන්රූපයක් හදල දේශයම නමස්කාර කරන්න නෙබුකනිෂ නියමයක් ගෙනාවම මොනාද වෙන්නේ දානියල් තමුන්ගේ සුපුරුදු පරිදි තමුන් යාඥා කරන ස්ථානයට ගිහිල්ලා ඒ ස්ථානයේ ප්‍රසිද්ධව දිනපතා වෙන්කරගත්ත වෙලාව අන්න පළවිනි කාරණේ යාඥා ජීවිතය විනය තමුන් වෙන්කරගත්ත වෙලාවේ හැමදාම යාඥා කරා. අභියෝග මොනවති වුණත් මුළු දේශයක් විරුද්ධව නැගිටිනකොට දේශයක් වෙනත් රූපයකට নমස්කාර කරනකොට දානියෙල් සහ ඔහුගේ යහළුවන්ට පුළුවන් වුණා ස්වාමින් වහන්සේ වෙනුවෙන් හිටගන්න. අභියෝගාත්මක කාලයක නිර්භීතව යාඥා කළා. දේවපාමුලයි විසඳුම ඔබට මතකද දානියල් දුන්න උත්තර නිබුකරණේශගේ රජ කෙනල්ලා ඌටත් ප්‍රශ්නයක් තිබුණ දානියල් වගේ කෙනෙක් මේ වගේ තීරණයක් ගනිද්දි ඒකට අසුවීම ගැන ඔබට මතකද දානියෙල්ව ගෙනල් අහනකොට දානියල් කිව්වා අපි අදහන දෙවියන් වහන්සේට අපිව ආරක්ෂා කරන්නත් අපි විනාස වුණත් දෙවියන් වහන්සගේ ප්‍රතිපත්ති අපි පාවා නොදෙන බව ප්‍රකාශ කළා ඔබට මතකද දානියල් ඒ උඳුන හත්ගුණයකින් රත් කල්ලා ඔවුන් උඳුනට දානෝ හැබැයි උඳුනට වඩා ඔවුන් දෙවියන් වහන්සේට ගෞරව කළා දෙවියන් වහන්සේගේ වචනයට කීකරුණා ඔබට මතකද අභියෝගාත්මක අවස්ථාවක යාඥා කළා ඔබට මතකද නෙහෙමියා නෙහෙමියා පොතේ ඔබ කියවල බලන්න පළවෙනි පරිච්ඡේදේ හතරවෙනි පදේ ඉඳන් නෙහෙමියා මම අද පද දෙකක් විතරක් ඔබට කියවන්නම් නෙහෙමියා පළවෙනි පරිච්ඡේදේ බලන්න හතරවෙනි පදය සහ පහ මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඩා කීප දවසක් වැලපී නිරාහාරව සිට ස්වර්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාඥා කළෙමි. ඔහෝ ස්වර්ගේ ස්වාමින් වහන්ස ඔබට ප්‍රේම කරමින් ඔබගේ ආඥා රක්ෂා කරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නා වූ මහත් වූ භයානක වූ දෙවියන් වහන්ස. ඔබගේ මෙහෙකරු ඊශ්‍රාය පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දවල් ඔබ ඉදිරියේ ඔප්පු කරන යාඥාවද ඊශ්‍රායල් පුත්‍ර වූ අප විසින් ඔබට විරුද්ධව කළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කණයොමා ඔබගේ ඇස්ද ඇරී තිබේවායි ඔබගෙන් ඉල්ලා සිටිමි. හරි. මොනාද කියන්නේ නෙහෙමයා තමුන්ගේ දේශය ගිනි අරගෙන විනාශ වෙලා තියෙන වෙලාවක නෙහිමියා මොනාද කරන්න ඒ ආරංචි වෙන ආරංචිනාම හුදැන් රජතුමාගෙන් අවසර ගන්න ඕන මොනාද අභියෝගාත්මක මොහොතක් රටේ රජ්ජුරුවන්ගෙන් ගිහිල් අවසර ගන්න ඕන ඌට හදවතට බරක් තියුණ තමුන්ගේ දේශය ගැන තමුන්ගේ සෙනග ගැන ඌ මොනාද කරේ පළවෙනියෙන්ම කරේ අහෝ දෙවි පියාණනි දේව පාමුලට යනවා ස්වාමින් වහන්සේව සොයනෝ ස්වාමින් වහන්සේට සත්‍ය සිද්ධිය කියනෝ කියලා දෙවියන් වහන්සේගේ අවසරය මත ගිහිල්ලා රජතුමාට කතා කරන්නේ රජතුමා සියල්ලු ප්‍රතිපාදන සපයලදීලා වෙන රජවරුන්ට ලියුන්දීලා ඔක්කොම දේවල් නෙහෙමියාට විවෘත කන මොකක්ද රහස අභියෝගාත්මක මොහොතක දෙවියන් වහන්සගේ පාමුලයි. යාඥා ජීවිතය මං ඔබෙන් ඉල්ලීමක් කරනෝ මේක ඔබහොඳට මේ කාරණය ඔබේ ඔළුවෙතියා ගන්න ඉතා වැදගත්දේ අද මනුෂ්‍ය සැලසුම් අසාර්ථකයි. මනුෂ්‍ය බුද්ධිය අසාර්ථකයි. මනුෂ්‍ය අත්දැකීම් අසාර්ථකයි. දේශපාලන නායකයන්ගේ ක්‍රම උපායන් අදාසාර්ථකයි. විද්වතුන්ගේ දේවල් අදාසාර්ථකයි. අද සාර්ථක වෙලා වෙන්න යන්නේ ක්‍රිසුස් වහන්සගේ දරුවන්ගේ යාඥාවන් සහ උන්වහන්සේගේ දරුවන්ගේ කන්න ලව්වන් වල දෙවියන් වහන්සගේ පිළිතුරු පමණයි. ඒ නිසා අද සමහරවිට කොරෝණ වෙන්න පුළුවන් ආර්ථිකය වෙන්න පුළුවන් රැකියාව වෙන්න පුළුවන් අනාගතය වෙන්න පුළුවන් ඔබ ඉන්නේ අභියෝගාත්මක මොහොතකද. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබ නැගිටිනුන ඔබ දානියල් කෙනෙක් නම් ඔබ නෙහෙමියා කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් නැගිටින්නාව මිනිස්සෙක් නම් ඔබට මතකද ඕනතරම් මිනිසයන් හිටියා මෝසෙස් අභියෝගාත්මක මොහොතවල් වලට මුහුණ දුන්නා එලියා මුහුණ දුන්නා එලීෂා මුහුණ දුන්නා මම මේ කතා කරන්නේ මේ හැම මොහොතකදීම ඔවුන් දෙවියන් වහන්සේගේ පාමුල හිටියා දෙවියන් වහන්සේගෙන් ඇහුවා අහලා ඒ දේ ඉෂ්ට කරා ඒක තමයි ජයග්‍රහණය අභියෝගාත්මක මොහොතක අපේ ජීවිතයේ ජයග්‍රහණය ස්වාමින් වහන්සගේ පාමුලයි. මං අද ඔබට කියනවා. පලවෙනි දේ ඒක. යාඥාවට වෙනයක් තියාගන්න අභියෝගාත්මක මොහොතකදී උපකාරය තියෙන්නේ දේව පාමුලයි අවසාන කාරණය තුන්වෙනි එක. ඔබ හැම වෙලාවෙම ඔබ කළ යාඥාවන් වලට පිළිතුරු ලැබෙන බව විශ්වාස කරන්න ඒ ඇදහිල්ල තුල ජීවත් වෙන්න. ඒ ගැන ස්තුති කරන්න. ඔබ කළ හැම යාඥාවකට පිළිතුරු ලැබෙන බවත් ඒ තුළ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඒ තුළ හාස්කම් පුදුම ලකුණු සිද්ධ වෙන්න පුළුවන් බව විශ්වාස කරන්න. මොකද එහෙම සිද්ධ වෙලා තියෙනවා එහෙම සිද්ධ වෙනවා. කිසි යාඥාවක් දේව වචනය කියනෝ හිස්ව හැරිලා එන්නේ නෑ. සියලු යාඥාවල් තුළ දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා. අපි බලමු කතා කරපු චරිත ගැනවා. ඒසුස් වහන්සේ හොඳ මාදර්ශය. උන්වහන්සේ යාඥා කළ සීලු දේට පිළිතුරු ලැබුණා. දෙවියන් වහන්සේ ස්වර්ගයේ දොරවල් විවර කළා ආශිර්වාද කරා. ඔබ බලන්න දානියල්ගේ ජීවිතේ යාඥා කළා. ඔව් ගිනි උඳුනට දැම්මා. සිංහ ගුහාවල් වලට දැම්මා. නමුත් දෙවියන් වහන්සේගේ හස්තය දානියල් සහ ඒ අය එක්ක තිබුණා. ඔබ බලන්න යාඥා කළ මිනිස්සු නෙහෙමියා යාඥා කළා. මොකද්ද සිද්ධ වුණේ? රජතුමාගේ හදවත වෙනස් වුණා. රජතුමා අන්‍යභක්තික රජ කෙනෙක්. දානියෙල්ට අවශ්‍ය ෆේවර් එක, විශේෂත්වය ඔහු තුල ක්‍රියාත්මක වෙන්න උපකාර කර. හාස්කම්, ලකුණු, පුදුම දේවල් දෙවියන් වහන්සේ කරනවා. ඒ නිසා මම ඔබට කියනවා. අපි දේශය ගැන මේ කාලේ යාඥා කරනවා. ඔබේ පුද්ගලික ජීවිතයේ අනාගතය ගැන යාඥා කරනවා. ඒ වගේම ඔබේ දරුවන්ගේ අනාගතය ගැන යාඥා කරනවා. දේව ප්‍රතිපත්ති ආරක්ෂා කරන කෙනෙක් නම් ඒ අය තුළ හාස්කම් වෙනවා පුදුම දේවල් වෙනවා අහසින් දෙවියන් වහන්සේ අවුරුදු 40ක් කන්න දුන්න ඊශ්‍රායෙල් සෙනගට දෙවියන් වහන්සේගේ සෙනග ආරක්ෂා කළා ඇඳුම් මිරුනේ නැහැ සපත්තු ගෙවුනේ නැහැ දෙවියන් වහන්සේ ඒ සෙනග සමග ජීවත් වෙනවා දේව ප්‍රතිපත්ති ආරක්ෂා කරන අය ඔබ දෙවියන් වහන්සේව දැනගෙන ප්‍රතිපත්ති කඩ කරලා ඒ හාස්කම් අත්දකින්න බෑ ඒ හාස්කම් සිද්ධ වෙන්නේ උන්වහන්සගේ වචනය තුළ ජීවත් වෙන අය. ඔබට මතකද ඒ ඒ ඒ ඒ ඒ ඇදහිල්ල ඒ ස්තීරත්වය ඒ බලාපොරොත්තුව එලියට පුළුවන් උනාහසෙන් ගින්දරගන්න. අපි අපි යාඥා කරන්නේ පිළිතුරු දෙන දෙවි කෙනෙකුටයි. අපි යාඥා කරන්නේ පිළිතුරු දෙන හාස්කම් කරන සර්ව බලධාරී දෙවි කෙනෙකුටයි. ඒ නිසා මන් නැවත ඔබට කාරණාතුන කියලා යාඥා කරනම්. පළවෙනි කාරණය යාඥා ජීවිතයේ විනයක් තියාගන්න. යාඥා ජීවිතය විනයක් තියාගන්න මේක කොරෝන කාලය නිවාඩු කාලය ඒක නිසා ඔබේ යාඥා කාලය මිටිස්සෙල්ල තිබි උදේ පහමාට හයට ඔබ දැන් ඒක පටන්ගන්නේ දහයට නං ඔබට විනයක් නෑ. දෙවැනිකාරණය අභියෝගාත්මක කාලයක විශ්වාස කරන්න උපකාරය තියෙන්නේ දේව පාමුලයි. තුන්වැනි කාරණය ඔබ යාඥා කරන සියලු දේ තුළ පිළිතුරු දෙන දෙවි කෙනෙක් අපි නමස්කාර කරන්නේ. අපි යාඥා කරමු දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. සියලු බල ඇති සර්ව බලධාරී ජීවමාන දෙවිපියාණනි. මේ අවිනිශ්චිත සහ බලාපොරොත්තු නැති කාල පරිච්චේදයක. බලාපොරොත්තුවක් තියෙන එකම මාර්ගය සහ එකම පාමුල ඔබෝහන්සගේ පාමුලයි. ස්වාමිනි අධ්‍යාපනය නිලතල දක්ෂතාවයන් මුදල් බුද්ධිය සියලුදේ නිෂ්පල වෙලා තියෙනවා. නමුත් මැවුන්කාර දිවියන් වහන්සේ දිස බලන අය දවස්පතා ශක්තිමත් වෙනවා. ඒ අය දවස්පතා ආශිර්වාද ලබනවා. ඒ අය දවස්පතා ඔබ වහන්සේගේ පිහිට උපකාරය හාස්කම් ලකුණු ඔවුන් තුළ සිද්ධ වෙනවා. දෙවිස්වාමිනි අද දවස්සේ අපි ඇසුව වගේ අපි ගිය ඉරිදත් ඇසුවා ඔබ වහන්සේගේ හඬට කීකරු වෙලා ඒ සත්‍යතාවය තුළ ජීවත් වෙන අය සහ ඒ සත්‍යතාවයට පයිංගහමින් එහාට යන අයට අයත් අයත් වන විපාකය ගැන. දෙවිපාණනි මැවුන්කාර ස්වාමිනි මේ දවසේ ඉල්ලනෝ අපට ආශිර්වාද කරන්න. අප වාරක්ෂා කරන්න. අප සමඟ ඉන්න ඔබ වහන්සගේ කරුණාව දේව අනුග්‍රහය අප සමගතියන්න. ස්වාමිනි මේ සෙනග බාර කරනෝ පවුල් දරුවන් බාර කරනෝ අනාගත දවස් බාර කරනෝ අපේ දේශය ගැන යාඥා කරනෝ දේශය මහා විපත්තිදායක වියසන තත්ත්වයක තිබෙන මේ කාල පරිච්චේදය තුළ ස්වාමිනි කොහෙට හැරෙන්න්නද මොනවා කරන්නද දන්නඇතුව ඉන්න වෙලාවක අපි බලනවා මැවුන්කාර ස්වාමින් වහන්සේ දිහා. එච්චරයි අපි බලන්නේ. අපි දින්නේ ඔබහන්සේ පමණයි. ඔබහන්සේ අප සමඟ සිටිමින් එන්නාව සතියත් අනාගත දවසුත්. අපව ආශිර්වාද කල්ලා ආරක්ෂා කරන්න. පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයන් පුත්‍රෝ යේසුස් ක්‍රිසුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මෙන් වහන්සගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකල් ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමඟ වේවා. ආමේන්. ඔබ සියලු දෙනාට යේසු පිහිටයි ආශිර්වාදමත් සතියක්. Thank you. करे Yesus Maadri